සදා සම්බන්ධයි. අද භාවනා පන්තියෙන් දැක්ක. මේසා ධර්මස්කලේ පොඩට භාවනා කරලා ඒ කිසිත තුළ සමාධිය ධර්මදෘෂ්ටියේදී වෙන නිසා මේකට දැන් නෝනා කියන තෝරනවා. පංචස්කන්ධයේ ඇතිවෙන දෙයක් තමයි කියලා යන්නේ. ආත්මපතිය දෙකම කරන්නේ වේදනාවක් ශරීරයෙන් මේ දුක් වේදනාවේ දැනීමක් වෙන නැත්නම් දුක් වේදනාවේ තරහක් වෙනවා. නමුත් දුක් වේදනාව මම විඳිනවා කියලා හිතනවා නම් යම් කෙනෙක් කරනවා ඒ මම දුක් වේදනාව විඳින්නේ නැහැ. ඒ මම කියන කෙනෙක් වේදනාව විදිහට මම කියලා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න යම් කරන්නේ යම් කිසිකොට දුක් වේදනාව දැනෙනකොට මේ දෙකම කිසිම බලන්න බලන්න ඉන්නකොට වේදනාවක් පැවැත්මක් නම් පවතින මම මේ වේදනාව විශ්වාස කියනකොට ඒක හිතේ තියෙන හැඟීමක් වුණා එන්න මේක පාඩම් වුණා ඇති කරගන්න ඕනේ වේදනාවක් පවතිනවා මම වේදනාව විඳිනවා ඒ වේදනාවේ පැවැත්මටම තමයි මම වේදනාව විඳිනවා කොට මේ වේදනාව සැපදුක් නැතර කියලා වේදනාවක් නා මේ වේදනාව ඇති වෙන ආකාරය සමාන ප්‍රත්‍යක්ෂ කරගන්න වේදනාව සමදේ කියලා කියන්නේ වේදනාව ඇති වෙන හේතු දැන් ඇහැට රෝගයක් වෙනාට පස්සේ වේදනාවක් ඇති සැප වේදනාවක් වෙනවා දුක් වේදනාවක් වෙනවා නැත්නම් එතන දැන් මොකද මේකක් නම් සැප වේදනාවක් මේකක් නම් දුක් වේදනාවක් වෙනවා කියලා මම හිතනවා ඒකවත් මේ ඇහැ ඇසුරු කරගෙන ඇති වෙන ඇසුරු කරන වේදනාවක් ඇති වෙනවා අපිට ඒ පිළිබඳව සිතක් පහළ වන්න ඕනේ. රූපයේ දැක්වීම වෙන සිතක් පහළ ඒකට මේ හැම රූප දෙක කියන ක්‍රියාදාමයේ එකසිය ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි ඇහැට රූපේ දැකගන්න පස්සේ වේදනාවක් හඳගන්නවා. අහකට සබ්දයක් ආකාශයෙන්වත් පස්සට වේදනාවක් ඇති වෙනවා. අන්තයක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. එකම සබ්දයක් වෙනකොට සැප වේදනා සංකේත දුක් වේදනා කියන දෙකක් වෙනකම් ඉඳලා තියෙන උදාහරණයක් කියවල අපි අපේ සහකාරයෙකුට සෞඛ්‍යයි මේ දැනුමන සහකාරයට වයින් දැනුමකට දුක් වේදනා ඒ සංගමයේ යාගේ තරහකාරයට මේ විදිහට වඩන්නේ නැහැ කියලා සමේ ඒ වේදනාවල සංකල්පයක්. ඒ කියන්නේ ඒ ඔබ්ජෙක්ට්නේ මොනම කෙනෙකුට ඕනෑ කියලා දෙන්නේ හැකියාවක් තියෙනවා. එයා බලන ආකාරය ඒ නිසා මනස සංඥාවට පස්සේ වේදනාවක් ඇති වෙන පුළුවන් දුක් වේදනාවක් ඇති වෙනවා ඊළඟට ආශීර්වාද ගන්නවදාට පස්සේ ඒ ගන්නවදාට පස්සේ සම්පූර්ණ කරගෙන වේදනාවක් පවරපොයි. ඉබට රස ගැනුණාට පස්සේ මේ ආකාරයෙන් වෙනවා පහළ. හයත මොකක්ද ඉස්සෙල්ලා ඒ සමීපයේ කොට ඇතුළත තියෙන වායු ධර්ම වාදී කොට සැපේමින් හෝ බාහිර කොටස යම්දයක් පසරින් නිසා ශරීරයෙන් තියෙන සැපවලුන් කොහොමද තේනවා එතින්ම මානසික වෙච්ච දේවල් අනුමේ කියන සැප දුක් මතක් කියන වේදනාවක් අවරක් වෙන්න පුළුවන්. මේ විදිහට සමන්ත අවබෝධ වෙන්නට පුළුවන්. මේ කියන එක තේරුම් ගැනීම මේ දවස්වල අවබෝධ වෙන්නේ මේ වේදනාව කියන්නේ මෙන්න මේ විදිහටයි. දැන් මේ කියන කාරණාවේ කාරණා දෙකක් විශේෂයෙන්ම ටිකක් ඉහළ මානසිකය බලාපොරොත්තු වෙන මේ කාරණා කාරණා අවබෝධ කරගන්න. බොහෝ දෙනෙක් මේ සංවේදනාවට ආශා කරනවා. දුක් වේදනාවට කියනවා. නැත්නම් වේදනාවට බලපෑම අවිද්‍යාව කියන ගණන් අවිද්‍යාව. සම්ප්‍රදායනාත්මක කියලා මේ සංකල්ප තිබෙනවා. දුක් වේදනාව කෙරෙහි රාගාංශය. දුක් වේදනාව මේ පටිඝාංශය කරනවා. ඒ වගේම නැත්නම් නැත්නම් වේදනාව කෙරෙහි අවිද්‍යාවන්තය ඇති. සුනා වේකත් ගන්න මේ දුක් වේදනාව පිළිබඳව කියන රාගාංශය අත්හරින්නෙත් නැහැ. දුක් වේදනාව පිළිබඳ තියෙන ප්‍රතිකාමකය අතහරින්න නැතුව අනුස්මස් වේදනාව පිළිබඳ තියෙන අභිඥානකය අතහරින්න නැතුව මේ ජීවිතයේ තියෙන දුක කෙලවට කරයි කියන එක කිසිදා සිදු නොවන කාරණා. එතකොට මේ අදසතිපට්ඨාන භාවනා කරන විද්‍යාත්මකදීම දවසේ කියනවා. කෙනෙකුට දවස් හතක් භාවනා කළා අනාගාමීව අරහත් භාවයට ගන්න ඕනේ. ඒක පාවා. තියෙන අනිසාවෙන් මේ වේදනාවේ දුක වේදනාවෙන් දැනෙන ආකාරය ආදී ධර්මයන් සම්පූර්ණයෙන් අත්හැරීම පමණයි මේ ජීවිතයේ දුක කෙලවර කරලා නවත් වෙනට පුළුවන් වෙන්නේ. නැත්නම් අවශ්‍ය දුක කරගන්න කරන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕන. දැන් මම කලින් කීවේ වේදනාව ඇතිවෙන හේතුව සමානව තමයි ඉස්සරටම අවබෝධ වෙන්නේ. දැන් අපි කතා කරන්නේ සුඛ වේදනාවට ගැන දුක් වේදනාවට ගැන නැත්නම් වේදනාවට මුලාවට පස්සේ නැත්නම් වේදනාව කියන්නේ මුලාවට පස්සේ. එතකොට සුඛ වේදනාවට ඇලෙනකොට මුලාවක් තියෙනවා. දුක් වේදනාවට ඇලෙනකොට මුලාව නේද තියෙන්නේ. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ අපි දකින අසල සම්ද රූපයන් රූප දකින අනුසවස්ත දකින සාමිත දකින මේ රූප සත්‍ය ගන්ධානි වර්ධනය කරනවා මේ අරමුණ නිසා සමාජ පැතන් කියලා දෙනවා දුක කියලා දෙනවා නැත්නම් අරමුණ වලටයි අපි ඇලෙන්නේ කියන නැත්නම් අරමුණ වලටයි අපි ගැටෙන්නේ කියන මොළාව ඕනෙකේ සිදුවලා තියෙනවා විශේෂයෙන්ම භාවනාවේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තු වන අය අනිවාර්යෙන්ම තේරුම් ගත කාරණා දැන් කියන්නේ ඒක අවබෝධ කරගන්න බලන්න අපි ඇලෙන්නේ අපේ සුඛ වේදනා. මහජනමයෙන් අපි ගැටෙන්නේ අපේ සුඛ වේදනාවට. මේ අපේ කියන්නේ සම්පූර්ණ. එතකොට මුලාවටපත් කරන්නේ අපේ සුඛ අපි ඡාන්සේ කියන්නේ. ඒ නිසා මේ බාහිර අරමුණු මෙලින් නෙමෙයි ඇලෙන්න ගැනීම ඇතිවෙනවා. සාස්ත්‍රීයට බොහොමදට දෙපරන්න කළ ආදරයෙන් කතා කරන කෙනෙකු එදාට පස්සෙන්දා සමහර විට ආදරයෙන් කතා කරන කඩිනුම උත්තරම වෙයි. අර දෙපරන්නක අත්තරම උත්තරම වෙන්නේ. මෙතන හේතු මොකක්ද? අර අරමුණ හැටපෙන රූපේ ආගේ මාතාවේ රූපේ ඒ රූපේ සබකෝදක ගැන දෙනවා හැම වෙලාවෙම සබකෝදක කියන්නේ මේ මිනිස්යාට සැප වේදනාවක් ගැන දෙනකොට ඒ සැප වේදනාව ගැන තියෙන ආශා කර රූපේ දැනෙනවා මේ මිනිස්යාට දුක් වේදනාවක් ගැන දෙනකොට ඒ දුක් වේදනාව ගැන දෙන රූපේ දැනෙනවා රූපේ කියන්නේ මේ කතාවෙන් මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් සංකේතයක් ලැබුණා. අපි මේ ඇලෙන්නේ තමන් වෙන සුඛ වේදනාවට. ගැටෙන්නේ තමන් වෙන දුක් වේදනාවට. මේ සත්‍ය හැමෙතම තේරෙනවා නම් මේ බාහිර අරමුණු වල දුක් වල සම්ප්‍රදාය සම්බන්ධ රස කොටසක් ගන්න දෙන්නේ අරමුණු වල. කිසිම ඇලීමක් ඇති කර දෙන්න හැකි කමක් නැති බව කිසිම ගැටීමක් ඇති කර ගන්න හැකි කමක් නැති කර දෙන්න හැකි කමක් නැති බව තේරෙන්න සමාගයේ සිටින්න තියෙන සමාගයේම වේදනාවටයි මේ ඇලීමේ වේදනාවටයි මේ ගැටීමේ කියන කාරණාත් ඒක හොඳට අවබෝධ කරගatiya තියෙනවා වේදනාව ඇතිවෙන හේතුව දක්වා බලන්න ඕන කියන එකයි. මේ මේ නිසා වේදනාව ඇති වෙනවා. සමහර වෙලාවට මේක තුනක් තියෙනවා. මේ සම්පූර්ණ සත්‍යයක් අවබෝධ ඒ වගේම අපි ආශා කරන්නේ බාහිර කරුණු වලදී අපි දැනෙන්නේ බාහිර කරුණු වලින් තමන්ගේම වේදනාව කියන කරුණ ඒක පානාවතෙන් තේරුම්ගන්න ඉස්සාවතාව. මේ වේදනාව තුළ සැප දුක් නැත්නම් වේදනාවක් නැහැ. මේකම ඇතුළත අපේක්ෂා කරන ඒ වගේම මේ දේශනා තුනම සමන්තෝල විදිහට වුණා නෙවෙයි හේතුන් නිසා ඒකෙන්තරලා ඉන්නවා තමයි බලනවා. අනිත් අපි මේ වේදනා කරන දුක. දුක් වේදනා දුක බවම ධර්මනා කරනවා. සැප වේදනාම දුක. සැප වේදනයි කියන ලෝකයේ සත්‍ය කල්පනා කරන්නේ හැට කියන ලෝකයක් දැකලා සතුට වෙන එක කනට කියන සත්‍යයක් කනට සතුට වෙන එක. සමාජයේ දැනුමක් දිනන වේලාවක් ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් අරමුණු ගැන ඒකේ සත්‍යයක් ලබන එක ආස්ථානයක් ලබන එක තමයි සැපේ කියලා බොහෝ දෙනෙක් අරගෙනවා. සාමාන්‍ය පොතෙන් හිතන්නේ මේක දුකක් කියලා අරමුණේ ඉන්නේ මොකද කියනවා මේක සාර්ථක කිරීම නිසා සංසාරයේ හැමදැනක් උපදින්නේ සංසාරවල දෙයක් දෙන්න මතුවට හැදෙන කියන මෙතන මේ සම්බන්ධතාවය කියනවා. ඒක අනිත් සමයෙන් මේ ඇති කරගත්තු රාජකාරණ සම්ප වේදනාව ඇති වෙනවා නැති වෙන යනකොට අත්තනත් ඒක පරිණාමයේ වෙනස් රෝගෙට පස්සේ වෙනවා පුළුවන්. අනිත් සමයෙන් මේ වේදනාව ඇති කරගන්නට උත්සාහ කරනවා. නිකන් ඇති වෙන්නේ. ඒ ඇති කරගන්නට ගන්න උත්සාහය මේ විශාල දෙයක්. ඒවා සාමාන්‍ය කාරණා. ඊට වඩා වැඩ කරනවා. සිත සමාධිමත් වෙලා තියෙන කෙනෙක් වෙනවා. විශේෂයෙන්ම ඔය නිමිති විරහිත සමාධියකට අනිත් සමාධියකට සම්බන්ධ ධ්‍යානයකට අත්‍යවශ්‍යකම් ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ ධ්‍යානයේ දෙදීම සමාධි ඉස්සරලා තමයි තමයි කියලා හිතපු භෝගයක් දැකලා සතුටීමක් සත්‍යපාලක සතුටීමක් ආදී වෙන දීපත් කරලා බලන්න. දීපත් කරනකොටම තමයි තේරෙන්නේ මේ සම්පමේතනාව කියන එක ඇදීම ඇති වෙනකොටම තමයි ඒක ඕලාරික සම්පාදනය කරනකොට පස්සේ. මේක කටින් එතකොට තේරෙන්නේ තමන්ගේ ඇඟට පස්සේ යකඩයක් අරගෙන කිසි කිසි දාලා මුචනාවක් ගියා. අදට දෙන්නේ. හිත පිටිනවා. මේක තේරෙනකොට සමන්තව තේරෙනවා මේ දුක වේදනාව කියන මහා දුකක්. මෙන්න මේ කර්ම කරන්නේ දුක වේදනාව දුක වේදනාව මනහ වේදනාව කියන වේදනා තුනම පිළිබඳවම මේක මේ හේතු නිසා හටගන්නවා කියන කරුණ අවබෝධයෙන් ඉඳීම මේ සෑම වේදනාවක්ම ඇදීලා පැහැදිලා ඇදීලා තමයි මේ දේවල් මේ ඔක්කොම දුක් කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ අවබෝධ කරගන්න ඕනේ සෑම කෙනෙක් විදිහට. අර භවනා සෝවාන් පත්ලා ඉන්නයි මේ අපි ඇලෙන්නේ බාහිර අරමුණු වලට නෙවෙයි තමන්ගේම වේදනාව කෙරෙහි ඇලෙන්නේ තමන්ගේ වේදනාව කෙරෙහි ගැටෙන්නේ කියන බලන්න හැකියාව එතකොට මේ වේදනාව අපි අපේ විසින්ම ඇතිවෙන අප විසින්ම ගැටෙන අපේ සිතම අපි මල්ලකට කරනවා. එතන ඒකයි සිදුවන කරන්නේ. මේ වේදනාව අපි ඇලුනා ඒකේ වේදනාවට ගැටුණා වේදනාව ඇදලා වේදනාව කියන්නේ ඇලීමක් ඇතිවන ගැටීමක් ඇතිවන ඇලීමක් ඇතිවන නැතිවන ඊට පස්සේ වේදනාව කියන අවශ්‍ය දෙයක් එකක් කොටස දෙනවා කියලා මෙතන තියෙන්නේ නාම ධර්ම ටිකක් ඇතුළත් තියෙනවා මේ නාම ධර්ම ටික ඇතුළේ නැතිවම තමයි මේ උපාදාන සංසිඳන්නේ ඕකෝයාගෙන තමයි සුඛ වේදනාව ඔයාගෙන තමයි මේ පිළිවෙල මේ කියලා කටයුතු කරන්නේ. හේතුව අර වේදනාව උපාදාන කරන සිටිනවා. මෙන්න මේ වේදනාව කියන උපාදානයෙන් නැති කර ගන්නට අවශ්‍ය වෙනවා. ඊට භාවනා ප්‍රතිපලයක් බලාපොරොත්තු නැහැ. ඒ කියන වේදනාව ගැන දැනුම් ගන්න අවශ්‍ය තියෙන අපි මේ කරුණු දෙක තුනක් තමයි තියෙන්නේ. දැන් මේ ඒකේ පානා තේරෙන රටේ කියලා කරනවා. දැන් මේක භවනාවට වෙන ආකාරය නැත්නම් භවනාවට යොදා ගන්න ආකාරය. දැන් මේ හැදෙන්න භවනාවේ ශරීරය කියන කොටස් දැක්කා. ඒක සමහරවිට හිතට බැනුනම තේරුණා තමයි ශරීරය කියන කොටස. දැන් පළවෙනි අදේල වශයෙන් මම මේ කියන කාරණා මේ සෑම එකක් මරකට ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීමක් මෙනෙහි කරනවා කියන්නේ මේ කාර්යය දුකයි මනාවයි කියලා ජීවිතේ ජීවත් කරගෙන ඉන්නේ අපි තම හදවතේ තමයි හදවතේ මේක උදා අනිත්‍යයට යනවා කියන කාර්යය අපෝධය තමයි තියෙන්නේ අඩුම වශයෙන් දැනගන්න අපේ කොහොමද නැහැ කියලා එහෙමවත් හිතන්න තමයි මොනවද වෙන්නේ කියලා දැනගන්න ඒ කියන්නේ විකාරයේ මහාන දෙවිද අවදායකලා කියන ප්‍රමාණිය ස්වરૂපය දැනෙය සත්‍ය ආදී දේවල් ඒ මාත්‍යා කියන්නේ ඔයතරමින් යපැති දිනවා වෙනස් වෙනස් වෙනවා මම කරපු කොහොම පුුණු වෙලා තියෙලා නැහැ මේක අනිත්‍යයි අනිත්‍යයි කියන හිතේ ඉඳන් නෙවෙයි අවශ්‍ය අනිත්‍යයි කියන එක අවබෝධ වෙන්නේ ඒ වගේම දැන් සාධාරණ දුකයි හතර මහ දුක. ඒක දුකයි දුකයි කියන කීකියා හිතෙන්යි කියන්නේ ආමසේවානේ මේක දුකක් කියන එක පැහැදිලිවම සමන්ත අවබෝධය. හදවත තුලින් විසාමන දුක ලබන්නේ. දැන් හදවතේ රෝග ධර්මය තිබෙනවා. අදවසේ තමයි දැනගන්න තියෙන්නේ නැති නයිට් වස්තු සම්මාන මොකක්ද වෙනවා කියන එක. අදවසේ කියලා යනවා කියනවා මේක කියන්නේ නහර කුඩා වෙන ඉස්සරහේ තමයි අපි විස්තර කරනවා. අදවසේ මොකක්ද වෙනවා අදවසේ අහකරන වේදනාව කියන එක. නැත්නම් අදවසේ කියනවා මේකේ තියෙන ප්‍රබලම සත්‍ය කියනවා අදවසේ නහර. එතකොට සම්මාන මාර්ගයේ හෝ ආර්ථික දුක්ඛ බලනවා. එහෙම නොකමපුවය ඒ කියන්නේ විදියට කියලා අදතින් ඉගෙනීම නිසා සමානයට තවද දෙක අතිශයින් දරුණු කියලා. අපේ කොහොමද අදවදී විවිධ විවිධ රෝග ඇතිවෙනවා. ඒ ආකාරයෙන් අදවදී දුක් සමාන ලබා දෙනවා කියන කරුණ සමානව තේරෙනවා. ඒක දුකයි නොවේ දුකයි කියලා හිතන එක නෙවෙයි. ඒ වගේම මේ හදවත කියන එක මේ කලින් දැක්කා අනුසංකල්පයේ පිටපිට දානවා. මගේ එකක් නෙමෙයි මම කමන්නේ. ඒක අනාත්මයි මගේ දෙයක් නෙමෙයි මට ඕන විදිහට පවතින දෙයක් නෙමෙයි කියන ඒ හැඟීමේ ඒ අවබෝධය අනන්තම ඇති වෙනවා. ඒ විදිහට අපි නෝ හැබැයි ඈන්තියෝ ගැන ඕන කියනකොට ඒක තේරෙනවා අපේ දායකයන් පාදිකනාමයක් නෙවෙයි පොඩි කාලේ කරේ පාඩම් දෙකක් ගන්න කියලා ආයෙත් මොනවා සුභාවේ කියනවා මොනවා අපේ සම්පන්නතාවක් ගන්නවා ඒ කියන්නේ ඈ වෙනස් වෙනස් කියන්නේ කියන්නේ අපිට පුළුවන් ඒ වගේම රටුලට පස්සේ කොහේද වෙනස් වෙනවා මේ ඇතුලින් කොච්චර දුක් ලබාදෙනවද කියලා ඉන්න සමාන දෙයක්. එහේ විච්ඡ රෝගයක්. කියන්නේ ආයේ ඔය දෙවිය ඇතුලේ ඉන්න ඇතුලේ ඇතුලේ රෝගාන්ත වගේ නම් මේ සෑම රෝගයකින්ම ඇතුලේ ඉඳලා ඇහැට රූප වෙන සමාන යන කොට දැක්කොත් එහෙම සමාන විශ්වාස කරනවා. තමන්ගේ පතුරු කා අතුරු මිනිස්සුන්ට පස්සේ විශ්වාස කරනවා. මේ අපේ පොතේ දාලා මානසිකව මානසිකව මානසික ඇද්දකට ඇදලා ඇද්දක අන්න ප්‍රකාශය. ඒ කියන්නේ ඒ තරමයක් ඒ තමයි ඇතුලේ විශාල කොටක් සම්බන්ධ ලබා දෙනවා. තමාම දවස්පත් කරනවා. එතකොට මේක සුඛ කියලා සමන්න අවබෝධී මේ සමන්ඩෝලේ ඉඳ පවතින ධර්මයක් කියලා පටිවිදාලේ මූල ධර්ම වල එකනාමයි කියන පාරාමාවක් අවබෝධයි. ඒ එනහට තුලින් ඇතිවෙන දුක් තමයි තේරෙන්නේ. මොනිසා දුකක් නැහැ කියලා පස්සෙනා සමාජය සඳහා හේතුව වෙනවා. සමාජයට වෙන්නේ මොනවද රෝගයක් වෙනවා. මේ පවාදී දෙනවා. ඒ සමාජව දුක් එනහට තුලින් ලබා දෙනවා. විවිධ රෝග කියන ඒ රෝග පීඩාවකින් විවිධ දුක් ඇති වෙනවා. ඒ වගේම මේ වෙනහට සමන්මේදයක් හෝ සමාජය දෙයක් නෙමෙයි. මේ නිසා තමයි මේක පස්සෙන් දෙකක් වගේ. ඒ තමයි අවබෝධය. නිකම් මේ අනිත්‍ය කියලා නම් කියන්නේ හිත සිතයි හිත නෙමෙයි. ඒක හිතේ කියන්නේ බලන්නේ ඒක මොනවද? විමසලා නැත්නම් මේ අවබෝධය සමානයි කියනවා කියලා කියනවා. දැන් මට මේ සංකේතයක් ප්‍රකාශ කළා. අර මේකේ වේදනාව වේදනාවන්නේ කියන දකින්න හුදෙක සංසාරාදී වශයෙන් මේ වේදනාව නිසා අපි ඇලෙනවා වේදනාව නිසා ගැටෙනවා මේ වේදනාව ඇලෙන්නේ ගැටෙන්නේ අවශ්‍ය කරන නෙවෙයි සමාන වේදනාවක් කියන කාරණාව තේරුම් ගන්න මේ වේදනාව අනිත්‍ය සංකල්පනාත්මක ලක්ෂණ තේරුම් ගන්න ඕන. ඒක නිකන් ප්‍රයත්න කරලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. මේ ශරීරයේ කොටස් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධන ආකාරය ප්‍රයත්න කරනවා. දැන් තුන්වෙනි කොටස ඉලෙක කරන යෝජනා. මේ ආකාරයෙන් ආකාර පස්සාරම වගේ කිසියම් වයින්මක් ඇතුළ ශරීරය පුරාම පිටපැදී යන ආකාරය බලන්න. දැන් මේ ශරීරයේ පුරාම පැතිරෙන ආකාරය බලන්න ඕන. ඉතල පපුවට අද කියලා බලන්න පපුවේ තියෙන පහත් වෙනවා. ඒකට තමයි ඒ සම්මෙහෙන්නේ කරා ආස්වාස්වාස් කරන්නේ. උදේ කොටස අද කියලා බලන්න උදේ කොටස තියෙන ලාභවත් වෙනවා. ඒකට තමයි ඒ මේ ආස්වාස්වාස් කරන්නේ ශරීරයේ කොටස වෙනවා. ඊළඟට වෙනවා කලවා මතකද කියලා කලවා දෙන්න කිසිම මතක් නෑ. ආස්වාද සියුම් වශයෙන් මොනකම් ගන්න බලවයි කියන ආකාරය පාස්තන ආකාරය ආස්වාද කරනවා මොකක්ද ආකාරයේ ශරීරයේ කවර කොටසද හිතපතකට දේවත් හිතක් වෙනස් විදියට පහළ යන ආකාරයේ පසුපැත්තට කියලා බැලුවත් කියන්නේ හිත පැත්තට පිටපැත්ත බව ආස්වාද කරනකොට ඉහළට පහළ යන ආකාරයේ මේ ආස්වාද ප්‍රසආස විනාශයෙන් සමන්ත තේරෙනවා නම් සුදු කය පුරා පැති කරන පාඩ තේරෙනවා නම් මේකදී සියුම් වශයෙන් එක දීර්ඝව ඉතාමත්ම ආකාරයක් ඇතුව ආස්වාද කරන ආස්වාද කරනකොට කය ඉදිරියට ඉදිරියට වෙනස් වෙන වෙනස් වෙන යන්නේ සාස්ත්‍රාන්ත කරන්න බය පහලට පහලට යනවා. පහේ පහලට පහලට යන එක ඉන්නේ නැහැ. මෙතන මේ අපි බලන්නේ අය නැතිදා. මේ ශරීරයේ පුරාම මේ විදිහට ආස්වාද ප්‍රසආරක මිශ්‍රණ ආකාරයේ දකින්න පුළුවන් නම් එන්නේ අර මුළු ශරීරයේම නිරන්තරයෙන්ම ඇතිවෙන එක නැති වෙන එක දැක දැක ඉන්නකොට සමාධිය දිනන එක ඉන්නේ කොටේ තියෙනවා. එතකොට අපි ගණන්නේ රූපස්කන්ධයේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනවා. ඒක දෙක බලන්න ඉතිරි. ඒවා අනිත්‍ය අනිත්‍ය කියලා ලේබල් කරනවා හිතනවා. සිත සිතයි යන්නේ අනිත්‍ය ධනෙට හැපදෙනවා කියන්නේ. දැන් මේක කරලා ඉන්නකොට දැන් වේදනාව එකට එකතු කරනවා. අපි හිතමු ශරීරයේ උන වේදනාව දැන දුක් වේදනාව උදාහරණයක් ගන්නවා. එහෙම බලවත් දුක් වේදනාව දැනෙනකොට අර ආස්වාද ප්‍රස්තාර ගැන නැත්නම් ශරීරයේ ඇතිින් නැතිවීම ගැන සිත සිතායක හිතපු එක නතර කරනවා. අර වේදන ශරීරයේ වර්ණහත් මොකද වේදනාවක් දැනලා ඒ දෙකට අවධානය යොමු කරනවා. අනිකාරයේ ඒකට යොමු කරනවා. යොමු කරනවා මේ වේ දුක් වේදනාවන් ආයි දුක් වේදනාවෙන් ගැටෙන තමයි පාන්නේ. මේක දැනගන්න ඕනේ ආසාවක් ඇති කරගන්න තමයි පාන්නේ. මේ දුක් වේදනා මානසිකවා කියලා උදාහරණයක් ගන්නවා. මේක මේ දුක් වේදනා දැනෙක මොදෙලේ කියලා කියන ඉතින් හිතන්නවා. මේ දුක් වේදනා දැනෙක හොඳයි මොකද වේදනාවේ නියම සත්‍යය අපදේරුම් ගන්න වේදනාව කියන්නේ. වේදනාව වේදනාව භාවනාවට අවශ්‍ය අංගයක්. එවැනි දුක් වේදනා පිළිබඳ ශරීරයේ ළඟින් කොටසේ දුක් වේදනා දැනෙනවා. දුක්ඛේ දැනෙනකොට දුක් වේදනාව දැනෙන්න ඉස්සෙල්ලා ශරීරයේ තිබුණයි දැනෙන කොටස තිබුණා. දැන් දුක් වේදනාව දැනෙනවා. ඒක දැනෙන සමාජ දෙන්නකොට මෙතන කොටස් දෙකක්. දැන් දුක් කියන දුක් වේදනාව ශරීරයේ රූප කොටස දැනෙන රූප කොටස තමයි. දැන් අපිට රූප කොටස දැනෙන දැනෙන වේදනාව නැති. වේදනාව නැති කියන්නේ දැනෙන කොටස තියෙනවා. ඒකෙන් තමයි තේරෙන්නේ වේදනාව වෙනම දෙයක්. රූපේ පාරක්. මේ දෙක වෙන වශයෙන් වේදනාව. වේදනාව මෙන්න මගේ වේදනාවේ රූප කොටස මෙන්න වේදනාව මෙන්න මේ රූපේ වේදනාවේ රූප කොටස මෙන්න ඒක මේ ආකාර රූප දෙකයි අපි මේ කරන්නේ. ඒ කියන්නේ රූපය රූප කොටසලා ඒ වේදනාව නාම කොටසලා පාරක්. මේ ආකාරයෙන් මේක වේදනාවට පස්සේ වේදනාව දෙකම කිසිම නොසිතා පිළිම බලනකොට සමන්න දෙන්නේ වේදනාව නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙනවා. එතකොට සමන්නම අවබෝධ වෙන වේදනාව අනිත්‍යයි විමුක්ත වෙලා නිරුක්ත කියලා මාක්‍යම් කාමන. සමන් අනිත්‍යයි කියලා හිතන්න ගාව කියන නම් සමන්නම අවබෝධ වෙනවා. පරිදි වේදනාව දැනෙන ශරීර මොහොතේ ඊළඟට අවධානය යොමු කරන්න උදාහරණයක් ගන්න කොටස. මේ ධර්මයේ දෙකම මොකක්වත් නොකියලා ඒ දෙකම ඉතිං බලන්නේ රූප කොටස. මේ රූප කොටස සමායයට ධර්මනවා කියනවා සමායයට මේ ධර්මනවා කියන එක කොයි ආකාරයකින් හෝ දෙයක් ඒක කියන්නේ දෙයක්. දැන් දැන් නාම රූප දෙකක් තියෙනවා කොටස සාමාන්‍යයක් මේ නාම රූප දෙකේම අනිත්‍යතාවය බලන්නේ වේදනාව වෙයි. දැන් වේදනාව අපදන්නයක් ඉලන්නේ රූපයේ කොටස රූප ධර්මයක්. මේක නිරන්තරයෙන් නැති නැති නැති. ඒක නැතිලයක් පස්සේ නැවතාරි කියන මාතෘකාව පස්සාරම් කරන්නේ මුළු කයම ඇති වෙන්නේ නැති වෙන්නේ යන එක දැකලා තියෙනවා. අනේ අවස්ථාවක් තියෙනවා. එතන අර විදිහම පිළිපදින්නට ඒ වේදනාව දැන් සාකච්ඡා කරනකොට බලන මේ කාමීත්‍ය මේ සමාපය දැනෙන්නේ කරන මේවා නිත්‍ය දැනෙන්නේ තමයි වේදනාව නිත්‍ය දැනෙන වේදනාව දැනෙන රූප කොටස අනිත්‍ය දැනෙන එක පරමාර්ථය වෙනවා ඒක කාමීත්‍ය ඒ තමයි දැන් මේ සමන්ගේ ශරීරයේ උදාහරණයක් ගන්න පුළුවන් කොටස කියලා ඒ දැනෙන කොටස වේදනාව දැනෙනකොට ධර්මීය රූප කොටසක් වේදනාව නාම කොටසක් කියලා එන එක වෙන් කරනවා. ඒකට රූපේ වේදනාව කියලා ස්කන්ධ දෙකක් අපිට තියෙනවා. මෙතන තියෙනවා සංඥාව. කියන්නේ සංඥා සංඥේ කියලා ඉතින් හඳුනා ගන්න හැකියාවක් කියන එකයි සංඥාව. දුක් වේදනා දුක දුක කියලා ඉතින් හඳුනා ගන්නවා එනවා මේකයි ඉතන තියෙන සංඥාව. මෙන්න මේ වේදනා සංඥා දෙක ඒක සිතින් බලන. ඒ කියන්නේ මාර්ග වේදනාවේ බලනයි ප්‍රතිපදාව. ඒ වගේ ධෛර්ය කොටස මෙතන බලන මේ ධර්මය. ඊට පස්සේ ධර්මය කියන්නේ සංස්කාරම් සංඥාවෙන් බලන. මේ ආකාරයෙන් මෙතන ස්කන්ධ තුනක් මොකක්දන්නේයක් වේදනා සංඥා සංඥා. ඊළඟට මෙතන මේ වේදනාව දැනෙන්නේ දැනුම ඇති වෙන නිසා මේ දැනුම කියන විඥානය. විඥානය මෙතන තේරුණා කියලා මේක තමයි ඉන්නවා. මෙන්න මෙතන මේ ස්කන්ධ හතර රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක් සහ විඤ්ඤාණයක්. මේ හතර දෙක මතින් බලන්න සිතනවා. රූපයේ වෙනම ධර්මයක්, වේදනාව තවත් ධර්මයක්, සංඥා වෙනස් ධර්මයක් කියලා මේ කොටස් තුන සිතින්ම සංකච්ඡයට අයින් කරනවා. දෙනවා තමයි. ඉතින් කැමති කෙනෙකුට ප්‍රාර්ථනා කරන්නේ කරන්න පුළුවන් කියන දෙනවා වේදනා රූප වේදනා සංඥා කියන දේට අමතරව විඥානය දෙකක් බලන්න ඒ කොට අපිට මේ කරන්න බලන්න. එතකොට ගැඹුරු ශූන්‍ය මාර්ගයේ පාරිසුද්ධ බලන්න. මේ මහා විද්‍යාවට පස්සනාට පස්සේ ඒකේ තියෙන වේදනාව කියන්නේ ආරේනාව ජීවන සංස්කෘතියක් අපි මේ ඉන්නේ පැත්තට වැටෙන වේදනාවක් වගේ නෙවෙයි. සියලු නිරාශ වේදනාව කියන්නේ මේ වේදනාව කියන්නේ සෝමනාවේ පවස්නා වේදනාව දෙක බලන්න. ඒක දැනෙන සංඥාවක් කියන සංඥාවක් දෙක බලන්න. ඒ වේදනාව ඒ කියන වේදනා සංඥාවක් එනවා මේ මහාන මහාලය තමයි කියන්නේ. එහෙම කරනකොට ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට පරිදි ඒක අනිත්‍යයි අනාත්මයි කියලා මේ අවබෝධය එදෙනම නිවනට පිටපත්. මේ වේදනාවක් පස්සාවතරින් නිවනට පිටපත් කරගන්න මේ විදිහට භාවනා කරන විට වේදනාව අනුකරමින් භාවනා කරද්දී ආකාරම සංකීර්ණ වෙනවා. කොළොන් සම්පේවා නිමෙත් විතර වැඩක් වෙන්නේ නැහැ මේක තමයි යන්නේ. අර එක වේදනාව ආරම්භ කරමින් කරන භාවනාව කියන්න. ඉතින් හැබැයි මේ වගේ සාමර්ථ නැහැ සුඛ විඳගමේ ඉන්නට පුළුවන් එකක් තියෙනවා. ධර්ම වේදනා අත්දැකීම ගැන කියනවා නම් ඒක කරන්න පුළුවන්. කරන්නේ මොකක්ද? අර සමානුපස්නාය කොටස් ටිකක් බල බල ඉඳලා ඒක ගැන මෙනෙහි කරන්නේ නැතුව තමන්ගේ ශරීරයෙන් යන තවදෙන කියන තවදෙන ප්‍රාණ තවදෙන කියන. එතකොට සමාජයට තේරෙන්නට ඕන මේ වේදනාව මට ඕන විදිහට ඇතිවෙන එකක් නෙවෙයි මේ වේදනාවට ඇතිවෙන අනාත්ම ධර්මයක්. මගේ එකක්. තමන්ට අවබෝධයක් වෙලා තමන්ට ඇතිවෙන වේදනාව තියෙනවා. තමන්ගේ ගැටයට අනුවත් වේදනාව ඇති ශරීරය කොටස් වේදනා මුළු වේදනාව ඇති වෙන නිසා ඒකට කරන්නේ එතකොට මේ වේදනාව අනිත්‍ය යන එකක් ගන්න තමන්ටම අවබෝධ වෙනවා ඒවා නිකුත් වෙලා නිරුද්ධ වෙලා යන කියලා දක්වන. එහෙම බලනවා එනකොට සම්මුඛ වේදනාව කියන්නේ නැත්නම් පුළුවන්. ශරීරය ඉතින් ධර්ම වේදනා ඉවසකන කටයුතු කරන්නට පුළුවන් නම් වේදනාව සතියෙන් නිරුද්ධ කරන්නට පුළුවන්. මේ සතිය අපිලා පාන්තාවක් කියනවා. මේ වේදනාව කරන කරගෙන අපට සත්‍යවල ආවද ගැටි ආරණ නැතුව දිගටම බහනා කරනවා. කර්මයේ සම්පූර්ණ වේදනාව විඳලා කියලා මම බැලුවා මනසේ. හැබැයි ඉතින් විතරක් ඇට තියෙනවා. කියන්නේ මොනවද තමයි කියන්නේ ජීවිතේ වෙලා කලදිවවා තේරෙන්නේ නැතුව පැත්තක මනසක් වාගෙන තියෙන පැත්තක සිතේ විතරක් තියෙන දෙයක් ඒ විදිහට වේදනාව සමගින් ඉවත් කරන්නට පුළුවන් හැබැයි ධාතු වේදනාව ඉවසන්න පුළුවන් දෙයක් ඒක කරන්නට පුළුවන් ඒ අත්දැකීම ලැබුවොත් මහා වෙනවා ඉන්නේ නැහැ කරන්නේ කාම නිමිති වෙනවා කිසිම වේදනාවකින් තොරව භාවනාව දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා. මම කියන්නේ මේ කරන්න දෙය කියලා හේතුව දෙක එකතරකින් කරන්න පුළුවන් කරනවා කියන්නේ. ඒක දවසක් කරන්නේ. ඒක නිසා අද භාවනා කරන විට මම යනට කියන කටයුතු තුනක් පමණයි ප්‍රකාශ කරේ. වේදනාව ගැන අවබෝධයක් ඇති කරගන්න මොකක්ද අවබෝධය? වේදනාව වැඩි වෙන මේ විදිහට. හැබැයි උත්තර ගන්න සත්‍යය ආදී මේ වේදනාවටයි අපි ඇලෙන්නේ අරමුණු වලට නෙවෙයි මේ කර්ම හොඳට අවබෝධ වෙනා එතකොට මොකද්ද මොනම අරමුණක් දෙයින් හරි අපිට සැප වේදනාවක් ගෙන දෙන්නේ නැත්නම් ඒ අරමුණට අපි කිසිම ආකාරකිරීමක් නැත්නම් ගැනීමක් ගැනීමක් කරන්නේ නැහැ. එනකම් පසුගිය අධ්‍යක්ෂණය ගැලුවොත් අපි තමයි යම් කිසි අරමුණක් වලින් යම් කිසි සුඛයක් වෙනවා කියන්නේ. මොනම ආකාරයෙන් හරි සුඛේ දුක්ඛමත් වෙලා හෝ ආකාරයෙන් හරි දුකේ නැති ගියාට පස්සේ අපට දුක් කරගෙන පොයේ රූපය කෙනෙක්ගේ ආතාවෙන් නැති. එවැනි ඒ වේදනාවට එන්නේ නැතුව ඒ නිසා වේදනාව නැති වෙනකොටම ඒ වෙනසක් මේක ටිකක් ගැඹුරු කාරණාවක් සෑම අරමුණකටම මේක පනවලා කතා බලන්න. විශේෂයෙන්ම සෝවාන් වෙලා ඉන්න කෙනෙක් සකදාගාමී වෙලා කෙනෙක් අනාගාමී වෙනට බලාපොරොත්තු වෙන කෙනෙක් කියනවා නම් ඒ අය විශේෂයෙන්ම සමහරව පැහැදිල කියන අංශය සංඥා ඉවත් කරන්නට තිබෙනවා. සමහරව මේ සුඛ වේදනාවට තියෙන හැඟීම ඒක ආශාව කියන කියන කමන්තකනේ පටිච්චානස්සය නැතිවන්නේ ඕකම අනිත්‍යත්වය දුක් වේදනාවට ගැනීමයි. දුක් වේදනාව පිළිබඳ ප්‍රතිචාරවීම. මේ වේදනාව දැනෙන එකම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දුක්පන්න කරනවා. සමාධියේ පිටතල මේ නාම සංස්කාර ඇති නැති යාමේ ඇති ඵලය මොකක්ද කියන අවබෝධය තමයි ලැබෙන මේවා නිවස්සකෝ නාම ධර්මයේ ඇති නොවේ පවතිනවා නැති මොකක්ද කියලා මට මොකෝ කියලා සිතේ සංසම්මේවා චේතසයි. එන්න මේ විදිහට මේ වේදනාවට තමයි ඇලෙන්නේ වේදනාවට තමයි ලැබෙන්නේ බාහිර අරමුණු වලට නිදී ඇලෙන්නේ ගැටෙන්නේ කියන අවබෝධය ඇති කරගත්තොත් බාහිර අරමුණු මොකක් වුණත් තමයි. හොඳම ප්‍රකටන ලක්ෂණ. ඒක අවබෝධ කරගන්න කියන්නේ ඊට පස්සේ ආදී රූපස්කන්ධයේ උදේ කොටස් කරගෙන අනිත් අනිත්‍යතාවය ඒක අනිත්‍ය කියලා අවබෝධ කරගන්න එක දුකයි කියලා අවබෝධ කරගන්න එක අනාත්මයි කියලා අවබෝධ කරගන්න. ඒ අවබෝධය ආයෙම වෙන බෑ එකක් නෙවෙයි බලන්නේ බෑ තියෙන්නේ. ඊට පස්සේ මුළු රූපස්කන්ධයේ දෙතම අවධානය යොමු කරලා ඇතුලින් නැතිව බල බල ඉන්න එකයි. ඒ සඳහා ආස්වාද ප්‍රසාද අරමුණට අරගෙන මුළු කයම ආස්වාද ප්‍රසආරයෙන් අනු ඉස්තෙන ආකාරය, පාලන යන ආකාරය, පිටින ආකාරය, ඇකිලෙන ආකාරය දැකන කාරණා. මේ වෙනකොට කොහොම රූපස්කන්ධ නිරන්තරයෙන් ඇතිවෙන්නේ කියන කියන කරා ඒ දකින දේ ඇති වෙන්නේ නැති නැති ඒ නාම රූප ධර්මයන් ඇතිවෙන්නේ මේ අතරතුරදී වේදනාව පවතින නාම රූප වෙනවා ඒ වේදනාවන්ගේ දැනෙන නාම රූප නිරන්තරයෙන් ඇතිවෙන දැකලා දැකලා. එන්න මේ විදිහට රූපයක් වේදනාවක් සමානකව සංඥාවක් ඉන්න සමානකව විඥානයක් දක්වන්න පුළුවන්. මේ ස්කන්ධයන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එක බලපලා වාක්‍ය කරන අර කලින් අවබෝධ ඇති කරගන්න ආකාරයට වේදනාව පිළිබඳව අවබෝධයක් මේ රූපස්කන්ධයේ කියන සියලුම අනිත්‍ය සංඥාන් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට පස්සේ ඒ කියන කර්ම හතර සබාවෙන් මොලේ අවශ්‍ය වන නැවතත් අපේ අවධානය කරගන්න මේවා සමාන කරන අවබෝධයේදී මේ අවබෝධය ලබා ගන්න කෙනෙකුට තමයි සියලු ප්‍රතිපලයක් ගන්න පුළුවන්. හොඳයි ඒ විදිහට භාවනා කරන භාවනා කරන කෙනෙක් යහපත් ප්‍රතිපල ගන්න දෙවියෝ අපි ආශිර්වාද කරනවා. එහෙම දේශනා කරනවා භාවනාවේ දෙන්නේ දක්වනවා මට ඒකත් දැනගන්න ඒ වෙන ආකාරය. ඒක ගැන ගැන ගලවලා වහලා ගලවලා බලන එකයි තමයි මේ අඥායකී ශරීරය කියලා දකින්න එකයි දෙකම කරන්නේ. ඊට පස්සේ මම කියන්නේ හතර ලබා ගන්න තමයි ළඟම විශේෂ පස්සේ කියන කීයේ පරිදි ගොඩාක් ඉන්න ආකාරය බලන්න ඒකට ලක්ෂණ පොදු සමාජයේ උපකාර කරගන්න පුළුවන්. මේ පස්වල ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා ඒකත් අස්කාරයක් ලක්ෂණ. ඊපස්සේ මේ තවත් ගෑනිකේ වංශයේ ජීවයේ දක්ෂ දෙවියන් ආකාරයෙන් ගෑනිකේ සමානද කියලා මේ මේ කරා. ඒක හැමදාම ඒක උදාහරණයක්. ඒකට ඊට සමාජයක් කියන්නේ සමාජයේ බව අනිත්‍ය අනාත්මයි මේ සැපයි මේ දෙකක් සමානයි කියන සංඥාවක්. ලක්ෂණයි සුභයි කියන එකක් කියන සංඥාවක් මේ මාත්‍රාවේ තියෙන කැලේක් කියන මේ අවබෝධය තියෙනවා ඒ අවබෝධය තමයි තමයි ඒක තමයි මුලින්ම මෙයාට දකින්න පුළුවන් තේරෙන්න ඕන. මේ මම කියලා හිතුවට මගේ ජීවිතවල කොතනද මේවට ඇලෙන්නේ කොතනද මේවට ආසාගන්නේ මේකත් ඇලෙන්නේ මේකත් ආසාගන්නේ මේකත් මේ තමයි ලබාගන්න පුළුවන් අවබෝධයක් මගේ මොඩම මෙන්න මේකයි කියලා මොඩම තමයි මතක මේ මොඩම අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා මොඩම අයින් කරනවා මනසේ අවස්ථාව බලලා තමයි සමීකරණ මේවා කියන දුරේ වස්තන මොකක්ද මේ කරන්නේ අනිවාර්යයෙන්ම අපේ මොකද සාරේ මොකද කියලා බලන්නේ ඉරේලා තමයි මනසේ විචාරකාරී සිතිවිලි කියලා ඕකෙන් කරලා යන්නේ ඊට පස්සේ ඒක ඔළුවටම පස්සේ පස්සේ අපකට යනවා මේ පොළොවට පස්සේ යන ආකාරය දැක්කට පස්සේ කොහොමදකට පොළොවට පස්සේ නැක දැක්කොත් විවාදයෙන්ම තමන්ගේ කය සමන්ගේ සිතට පස්සේ ඇතාරෙන් ඉඳපත් වෙනවා. මේ මොකක්ද යම් සමාරී වේලාවට මේකත් සංස්කාර ධර්මයක් මේකත් සංස්කාර ධර්මයක් මේකත් සමාන මොනවාද කියන්නේ ආත්ම සංස්කාරයක් කියන්නේ ඔය කොටස් කියන්නේ දෙන්න කරන්න පිටුවට පස්සේ පෞද්ගලික වශයෙන් කියන්නේ තමයි තමයි ඊට පස්සේ ධර්මස්කාර භාවනාවක් ශරීරයේ කොටස් වෙනම ආනාපාන සතිභාවනාව දියුණු කරන ආකාරය කියන්නේ ඒක කියන භාවනා කරන්නේ බලන්න මුළු දවසම කවුරුත් කතා බහ කරනකොට පුළුවන් තරම් සතියෙන් වැඩ කරන්න ඔය භාවනා කරන උත්තරමැදි නිවන් යාමට හරියට කරන්න පුළුවන්. ඊළඟ මාස පළ ගන්න පුළුවන්. කරා මත කරලා මේ සම්පූර්ණ දේවල් පරිදි කියලා පමණයි කියන්නේ දැන් මම පස්සේ ළඟවත් මේක කියන්නේ නැහැ. අපි කතාව අපේ අපේ ඕනෑම රටාවක් තමයි කියලා කියනවා ඒක මෙහෙම කර කර දැන් ඒකත් තියෙනකොට ඒකට දවස් පුරාම එදත් තමයි සම්පූර්ණ ප්‍රයත්න කරනවා නම් ඒකට ඒක බලනවා සයිස් කරනවා කරනවා කරන ප්‍රතිඵලයක් අනුසාරයෙන් කරනවා තමයි මානසික මානසික සමුදායෙන් ඕනෙත් සිද්ධ කරලා සිය මානසික දේවල් කරන්න පහන් කරනවා. සමහර විට මානසික පරිණත බලන්නේ ඉස්සරහ පරිසරයක් කරලා වෙනවා මානසික කරනවා. සැකසලා කරනවා කියනවා. ඒක තමයි පස්සේ බලක් ගයි නැවත දැක්කේ කරන්න සම්බන්ධ නැහැ. මේ විදිහට